ආධ්‍යාත්මික ජීව ශක්තියක් ලබාගෙන මුළු ලෝකෙම සුවපත් කළා. සාමාන්‍ය මිනිස්සු ලෝකෙ ඉපදිලා. ඒ ලෝකෙම වැඩිලා. ඒ ලෝකෙ මැඩගෙන ලෝකයේ ආයක තෙවරෙන්නේ, ඇලෙන්නේ, බැඳෙන්නේ නැතුව. 45 වර්ෂයක් මුළුල්ලේ කළ අපරිමිත සේවය හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගී සුවඳ ඇති සුදු පියුමක් ලෙසිනේ බණපොතේ උපමාවක් ඒ ලෝක සේවාවේ මහිමය මහ පුදුමයි. මේ පරම පවිත්‍ර නිස්කාම භාවී දුර්ලභ වූ මහෝත්තම ජීවිතයෙන් සිද්ධ වෙච්ච ලෝක සේවාව තුන් ලෝකෙ වෙන කිසිම කෙනෙක්ගෙන් සිදු වුණේ නැහැ. මිනිස් සිත ගැඹුරට තේරුම් ගත්තු බුදුරජාණන් වහන්සේ අසරණ අහිංසක අත්හල අනාථ උදවියගේ දුක් වේදනා හොඳට තෝරගත්තා. ඒ අතින් බලන විට තුන් ලෝකෙ වෙන කාටවත් නැති මහා කරුණා ගුණේ ලෝ පුරා අහස් කුස පුරා පෙතර ගිය හැටි මහ පුදුමයි. හැමදාම උදේ පාන්දර අලුයම් වෙලාවේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක සත්වයා දිහා බලනවා. දිනපතා වැඩසටහනේ පළමුවෙනි අංකය තමයි ඒ කාරණේ. අද මගෙන් ලෝකෙට සිද්ධ වෙන්න ඕන යහපත මොකක්ද? කරදර මැද්දේ ඉන්න කෙනෙක්ගේ දුකින් නිදහස් කරන්නේ කොහොමද? කරදර කම්කටොළු ජීවිතේ උරුමයි. කර්මානුරූප වෙන සම්බාධ තියෙනවා. කොහොම හරි දුකටපත් කෙනෙක් දුකින් මුදවන්න ඕනේ. අද දවසේ කවුද මුණ ගැහෙන අසරණවන්තයා? ලෝකයා නුමගට යන්නේ නොදැනීම නිසා මුලාව නිසා කොහොමද මම අද ඒ අය සුවපත් කරන්නේ මෙහෙම හිත හිතා මහා කරුණාව නැමැති එහින් ලෝකෙ දිහා බැලුවා කාගවත් අත්උදව්ව හවුහරණයක් නැතුව මහමඟ සිඟායන අසරණ අහිංසක දුගී පින්මතාට මහා මාලිගාවේ රජසැප විඳින මහ රජුටත් කිසි විශේෂයක් නැතුව පොදුවේ සමසිතින් සමමෙතින් කරුණාවෙන් උපකාර කළා. එහෙම මහා කරුණා සමාපatti නුවන්ට සමවැදිලා නෝකාත චරියාවෙන් සේවාවක් සිදු නොකළ එකට දවසක්වත් නැහැ. පින්තුනි මේ විස්තර කියලා දෙන්නේ සද්ධාදී ගුණ හිතේ මතු කරලා ගන්නට. ඉදා දඹදිව මිනිස් සමාජේ තරාතිරමින් විවිධයි. මට්ටමින් සංකීර්ණයි. ඔය සමාජ තලයේදී බුදුරජාණන් වහන්සේගේ කරුණා ධාරාවට අහුවෙච්ච කාට කාටත් සැනසෙල්ලක් ලැබුණා. රජදරුවෝ, රාජදේවීවරු, කුමාරවරු, කුමාරිකාවෝ, සිතානවරු, මහා ඇමතිවරු, සෙන්පතිවරු, බමුණු බැමිණියන්, ඒ වගේම ගොවිකම් කරුවන්, කසල සෝදකයෝ කියලා සමාජ කොන් කරපු ඇත්තෝ වහලුම් සැඩලුම් කියලා සමාජ කුම් කරපු ඇති ඔක්කොම දිහා බුදුරජාණන් වහන්සේ බැලුවේ පරමාදර කරුණාවකින්. ලෝකයාට සේවයක් කිරීමේදී සමාජ මට්ටමින් කොන් කරන්න බැලුවේ නෑ බුදුරජාණන් වහන්සේ. අන්න ඒක වටින තැන. මිනිස්සු කොටස් කොටස් වලට බෙදුවේ නෑ. Tamange කියලා ළඟට ගත්තු කෙනෙක්වත් අනුන්ගේ කියලා ඈත් කරපු කෙනෙක්වත් නෑ. ගාමරි කියන්නේ සොරුන් ගෝඝාතකයින් ගණිකාවන් නොමග ගිය අය කරුණාවෙන් හදාගත්තා. යහමඟ පෙන්නලා සුවපත් කළා. උසස්කම් පහත්කම් උගත්කම් නූගත්කම් ඔය සමාජයේ අනන්ත වර්තින් දරුණුකම් මරවරකම් විසමාචාරකම් ඒව ගැන බුදුරජාණන් වහන්සේ තැකීමක් කළේ නැහැ. මිනිස්සු නොමගට යන්නේ නොදැනීම මුලාව නිසා. ඒ ටික ඈත් කළාම නරකය හොඳ වෙනවා. එහෙම හිතලා වරද අයින් කළා වරද කරපු අය හොඳ මිනිසුන් කළා. ಗುಣ යහපත් පිරුණු පින් ඇති අයට 아무තු ප්‍රශ්නයක් නැහැ. ඒ අය බුදුරජාණන් වහන්සේ හොය හොයා ගමන් කළා. නොමදට ගිය අය හොය හොයා බුදුරජාණන් වහන්සේ වැඩමෙව්වා. ඒ අයට කරුණු කියලා හිත් සානසල ගුණ යහපත් අය කළා. ටිකක් හිතන්න බලන්න ඔක්කොටම එපා වෙච්ච දාමරික අඟුලිමාල අහිංසක හිතක් ඇති තරුණයෙක් බව හොඳාකාර අඳුනගත්තේ බුදුරජාණන් වහන්සේ විතරයි. හේතුව මොකක් වුණත් අඟුලිමාල නොමගට හැරුණා. බොහෝ දෙනෙකුට විපත්තිත් කළා. පලාතටම අඟුලිමාල පිළිමයක් වුණා. රජුරුව සූදානම් අඟුලිමාලව ජීවග්‍රහයෙන් අල්ලගන්න. අඟුලිමාල පුතාට විපතක් වේද කියලා බයෙන් අඟුලිමාලගේ මෑණියන් පුතා සොයා වන පිටට වැදුනා. බුදු ඇහින් මේ ටික දැක්කා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ මව් පුතු දෙපළට අනුකම්පාවෙන් අඟුලිමාලට සහනේ දෙන්න වන පිටට වැඩියන්නේ. දුවන්නේපා මහන නතර වෙන්න කියලා අඟුලිමාල කියපු වචනයට බුදුරජාණන් වහන්සේ කීවේ මම දුවන්නේ නෑ මම නතර වෙලා නුඹයි දුවන්නේ නුඹ නතර වෙන්න. අනන්ත කාලයක් මුළුල්ලේ සංසාරේ පුරන ලද පාරමිතා බලයෙන් මුළු පලාතම සුවඳවත් කරමින් බුදුරජාණන් වහන්සේ වචන ස්වල්පේ ප්‍රකාශ කරනකොට අඟුලිමාල ඒ කරුණාබර වදන් බලට වසඟ වුණා. කඩුගුමේ තල විසි කළා. ඇඟිලිමාලේ ගලවල දැම්මා. ස්වාමීනි මම අහිංසකයි. මම නොමගට ගියේ ඒක ඇත්ත. ඔබ වහන්සේ මට අනුකම්පා කළානේ. මාතින් ලෝකෙට වැරදි සිද්ධ වුණා. ලෝකයාට මම කරපු වැරදි වලට මට ඔබ වහන්සේ සමාව දෙන්න. ආයිත් මම වැරදි කරන්නේ නැහැ. මෙහෙම කිය කිය අඟුලිමාල බුදුසිරි පාමුල වැඳ වැටුණා. ලෝකෙට මතුවලා පෙවුනේ පින්මුතුනි අඟුලිමාලගේ නපුරු ගති. අඟුලිමාලගේ හිතේ හැංගිලා තිබිච්ච හොඳ ගති පෙනුනි බුදුරජාණන් වහන්සේට පමණයි. අඟුලිමාල පිරිත මේ ලෝකෙට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා. අඟුලිමාල හොඳ කෙනෙක් කළ නිසා අඟුලිමාල පිරිතකුත් ලැබුණා. 2500 වසර ගණනාවක් මුළුල්ලේ මව් පරපුරක් දරු පරපුරක් සුවපත්තු මෙලොව එළිය ලබනවා අඟුලිමාල පිරිත පිහිටේ. අඟුලිමාල ලැබපු ජීවන එළිය ලෝකෙදම ආශිර්වාදයක් වුණා. දුකටපත් අම්මා කෙනෙක් ලබාගත්තු සහනේ හොඳට වැටහෙනවා මේ පටාචාරාවගේ කතාව මෙනෙහි කරනකොට. මේවා ටිකක් සද්ධාව මතු කරගන්නට කවුරු කවුරුත් හිතලා බලන්න ඕන තැන. පටාචාරාව අසරණ අහිංසක අම්මා කෙනෙක්. තමන්ගේ ස්වාමියා නා රජ දෙකුගේ දල පහරට ගොදුරු වුණා. එක දරුවෙක් තුරුණු කරගෙන අනෙක් දරුවා අතින් අල්ලගෙන ආසරණ මෑණියන් යන්නේ මිහිසුණු මඟක. අචරවතී ගඟ ගලලා යම් තමින් බැස්ම ඇති තැනකින් ගොඩ වෙන්න හිතුණා. දරු දෙන්න එකවර ගෙනියන්න ඒ මවුට ඇඟපතු වාරු නැහැ. කෙඩෙත්තු වැඩි, තෙහෙත්තු වැඩි, එක දරුවෙක් මෙගොඩම තබලා පොඩි පුතා තුරුළු කරගෙන හීන් සීරිල් ගඟ මැදින් එගොඩට ගොහින් එගොඩ ගොඩින් දෙව්වා මෙගොඩට ආයතෙන් තෝන අනිත් පුතා රැගෙන යන්ත ඒ පොඩි දරුවෙක් දැන් අම්මා ගඟ මැද ගඟ මැද එන අම්මා ඒ පැත්තත් බලනවා මේ පැත්තත් බලනවා දෙපැත්තම දරු දෙන්න වේගයෙන් ආපු කුස්සෙක් උගුඩ තැන්පත් කළ පුඩි දරුවා ළඟට පියාඹගෙන ඇවිත් මස් කැටියක් කියලා හිතලා පුඩි දරුවා ඩැහැගෙන ගියා. ඒ දුක්ඛදායක දර්ශනයේ දුටු මේ දුක්බර අම්මා අත උණුසු උණුසුව කෑ ගහන්න පටන් ගත්තා. අම්මගේ කෑ ගැනීමට මෙහා ගොඩේ හිටි ළමයා කල්පනා කළා මේ කතා කරන්නේ මට තමයි. ඒ දරුවා මව් වෙන්න දිහාට ආවා. පුඩි දරුවා ගඟේ සැරකම තේරෙන්නේ නැහැ. කරුමේ සැරකම මතු වුණා. ඒ දරු පැටිය ගම් ඉවුරෙන් ගඟට වැටුණා. ගඟ දිහට දරුවා බිනි වේගෙන යනවා. එක පුතෙක් අහසෙ මැරෙනවා. අනෙක් පුතා දියේ මැරෙනවා. අහස ජලයත් අතරට අම්මා නෙහියත් ගසා හඳා වැළපෙනවා. ගඟෙන් එබඩ වුණ මේ අසරණ මාතාව තමන්ගේ දෙමාපියන් එකම සහෝදරයා කොහෙද ඉන්නේ කියලා ආරංචි කළා. ඉස්සරින්ද වැහපු වැස්සට ගිහින් කැඩිලා ගෙට යට වෙලා අම්මයි තාත්තයි සහෝදරයයි තුන්දෙනාම මැරිලා.